නිවන් මඟ ධර්මදේශනා මාලාවේ චත්තාලී සාකාර භාවනාව ඇසුරෙන් සිදු කරන 28 වන ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මෙතිරියට වැඩම කළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදති নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු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 පංචක්කන්දී ශෝක ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අශෝකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ අපි මේ ලෝකය ලෝකේ ඇත්ත తত্ত্বය අපේ මනසට දැනෙන විදිහට අපේ මානසිකාර්ය සකස් කරගන්න ඕනේ. මොකද සාමාන්‍ය ජීවිත ගෙවන අපිට මේ ලෝකේ ඉපදුනාට පස්සේ අපි ඉපදිලා ලැබිච්ච මේ අත්දැකීමුත් එක්ක මේ ලෝකයේ සත්‍ය ස්වභාවය අපිට අපේ මනසට වැටහෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. නේද මට දැනෙන්නේ එකම එකම දෙයක් ගත්තොත් මේක හැමදාම මම කියන දෙයක් යම් සිද්ධියක් අරගත්තොත් එහෙම මොකක් හරි සිද්ධියක් සිද්ධ වෙනකොට ඒ සිද්ධිය ගැන එකම දෙයක් සිද්ධ වෙනවා කියන්නේ දැන් මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි මට බයිනවා කියන්නේ ඒක සිද්ධියක් ඒ සිද්ධිය ගැන මෙතන ඉන්න ඔකොටම තේරෙන්නේ එකම විදිහටද එක එක්කෙනාට එන හැඟීම් වෙනස් කෝකද දන්නේ හරි එක නේද ආන් ඒක මම හැමදාම මතක් කරනවා. ඒ වගේ මේ ලෝකේ අපිට අරමුණු වෙනවා. ඒ විදිහටම ලෝකේ අරමුණු වෙනවා. අරමුණු වෙනකොට ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය එක එක්කෙනාට තේරෙන්නේ එක එක විදිහට. සමහර ඇත්තන්ට සමහර දේවල් හින්දා සැපයි කියලා හිතනකොට සමහර අයට ඒක දුකක් වෙන දෙයක්. එකම සිද්ධිය. නේද? මම ඔකට කියන්නේ උදාහරණයක් දූරියන්. නේද? ඒක ලේසි කියන්න නේද? ඇයි මේ දූරියන් කියනකොටත් සමහර අයගේ මොණු මොන දූරියන්ද කියලා හිතෙනවා සමහර අයට අපේ හම්බුනොත් කියලා හිතෙනවා. ඉතින් වෙනස්. නේද? ඒ වගේ එක එක්කෙනාට එක එක්කෙනාට මේ ලෝකේ දැනෙන්නේ තේරෙන්නේ රුචිකත්වය දැක්ම ඔක්කොම වෙනස්. ඒතර කෝකද හරි? කාටද මේ ලෝකේ හරියටම දැනෙන්නේ? හරිම දේ හරිම විදිහට දැනෙන්නේ කාටද? නේද? අන්න ඒ තමයි රහත් උත්තමයන් වහන්සේ. රහත් උත්තමයන් වහන්සේගේ චින්තනයට අපි ලං වෙන්න ඕනේ. ළඟා වෙන්න ඕනේ. අපිට ඇයි මේ රහත් චින්තනයට ළඟා වෙන්න බැරි? පංච උපාදානස්කන්ධය පිළිබඳ ලෝභ, ද්වේෂ, මෝහ. නේද? ඇලීම් ගැටීම් තියෙන හින්දා. කවුද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. නේද? ඒවා මේ පොත්වල තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. නේද? එතකොට ඒවට තියෙන ඇලීම ඉතින් අපි ඉතින් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලට ඉතින් අපේ නම් එහෙම ඇලීමක් නැහැ කියලා වගේ හිතෙනවා නිකන් අපිට ඕක අදාළ නැහැ වගේත් හිතෙනවා. නේද? නිවසේ අපේ ජීවිතයේ හැම තැනකම ආහාරයට තියෙන ඇලීමක් තියෙනවනම් දරුවන්ට තියෙන ඇලීමක් තියෙනවනම් තරහකාරයොත් එක්ක ගැටීමක් තියෙනවනම් හ්ම් ඉඩම් ගැන, ගෙවල් ගැන, යාන වාහන ගැන ආදරය ගැන නේද? ඒ වගේ නොයේකුත් දේවල් ගැන පින්නත්නේ අපිට එක එක ආකාරයේ ඇලීම් ගැටීම් තියෙනවා නම් ඒ ඔක්කොම පංච උපාදානස්කන්ධයත් එක්ක තියෙන තණ්හාව හේතුවෙන් හටගත්ත දේවල්ද නැද්ද? හැම දෙයක්ම දරුවන්ට තියෙන ආදරේ පවා. හරි? දරුවන්ට තියෙන ආදරය දැඩි ආදරය කියලා කියන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. අකුසලයක් නේද? ඒක අකුසලයක්. ඒක කෙලෙස් ධර්මයක්. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධයට තියෙන අතීතයේ තිබුණා වූ ඇල්ම හින්දා අපිට නැවත ඉපදෙන්න වුණා නේද? නැවත උපදින්න වුණා, ජරාවටපත් වෙන්න වුණා, ව්‍යාධියටපත් වෙන්න වුණා, මරණයටපත් වෙන්න වුණා නේද? එහෙම වුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි අද අපි සාකච්ඡා කරන්නේ මේ පංච උපාදානස්කන්ධයේහි ඔන්න ඔය ස්වභාවයන් පිළිබඳව අනාත්ම වශයෙන් පහකුත් අනිත්‍ය වශයෙන් 10කුත් එතකොට 15යි දුක්ඛ වශයෙන් 25කුත් හරිද අපිට හිතට වැටහෙන විදිහට අනාත්ම වශයෙන් 5යි අනිත්‍ය වශයෙන් 10යි දුක්ඛ වශයෙන් 25ක් විදිහට අපිට පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේද 10 ක්‍රමවේද 40ක් අපේ මනසට වැරදිලා තියෙන පංච උපාදානස්කන්ධය නිවැරදි විදිහට දැනෙන්න භාවිතා කළ හැකි මෙනෙහි කිරීම මෙහෙයුම් 40ක් ඒකට කියනවා 40ට කියනවා චත්තාලීස කියලා චත්තාලීසාකාර විපස්සනා භාවනාව කියන්නේ හරි 40 ආකාරයක විපස්සනා භාවනාව. අද මේ වෙනකොට අපි ඒක පිළිබඳ 36ක්ම කතා කරලා ඉවරයි. නේද? අද තියෙන්නේ ශෝක පරිදේව උපායාස සංකිලේශ ධම්මතෝ ශෝක ධම්මතෝ පරිදේව ධම්මතෝ උපායාස ධම්මතෝ සංකිලේශ ධම්මතෝ කියන හතර තමයි හතරේ සම්පූර්ණ වෙන්න තියෙන්නේ. ඉතින් මේ 40 කිව්වට 40 ආයෙ පහෙන් වැඩි වෙනවා. නේද? දැන් අද වෙනකොට අපි 36 කතා කරලා තියෙන හින්දා අපිට මේක සාරාංශ වශයෙන් කතා කරන්නත් පුළුවන් යම් ප්‍රමාණයකට. නේද? 40 40ක් නෙවෙයි අතනවා. රූප පිළිබඳව දැන් අපි තුමු ශෝක ශෝක කරන ධර්මයක්. දැන් මට මෙහෙම කියන්නකෝ. දැන් අපි ඒක තේරුම් අරගෙන ඉමු පොඩ්ඩක්. හිතේ ශෝකයක් ඇති වෙනවට අපි කැමතිද? වැළපීම් ඇති වෙනවට කැමතිද? හරිද? මේ දැඩි වෙහෙසකාරී ගතියක් නැද්ද ඔය කිව්වට හිතේ? නේද? වෙහෙස ස්වභාවයක් තියෙනවද නැද්ද? නේද? අපි කියන්නේ හුඟක් අය කියනවා මට ඇති වෙලා අප දැන් මේවත් එක්කම ජීවත් වෙලා. නේද? මට ඇති වෙලා කියලා කියනවා. ඒ මොකද? වෙහෙසයි අපිට. හරි මහන්සියයි මේ පොර අල්ලලා. මොනවත් එක්කද? පංච උපාදාන සංදේයත් එක්ක ළමයිත් එක්ක පොර අල්ලනවා. අනේ මං කැමති විදිහට ඉන්න ඕනේ කියලා. හරිද? කීයක් එක්කනම් මං කැමති විදිහට තියාගන්න මොන තරම් මම මේවට බැඳිලා තියෙන හින්දා මන්ට කැමති විදිහට මේවා මෙහෙම තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ, මෙහෙම තියෙන්න ඕනේ කියලා එක එක උපක්‍රම යොදනවා නේද? එක එක එක එක අයලව්වා එක එකව කියවනවා, උපදෙස් දෙනවා, නේද එක එක දන්න දවසේ ඉඳන් නොකරපු දෙයක් නැති තරම් මං ආදරය කරන අයව එහෙම කියන්නම්කෝ මං මං ආදරය කරන අය මං ආදරය කරන දේවල් මම පංච උපාදානස්කන්ධය ওই විදිහට හදාගත්තා හැකි ජීවි අජීවි දේවල් නේද මගේ ගෙදර මගේ කුස්සිය මගේ කාමරේ මගේ ඇඳුම් ටික මගේ දරුවෝ මගේ දෙමාපියෝ නේද මගේ කියලා මං හදාගත්ත මෙන්න මේ කෑල්ල නේද? මගේ ශරීරය සහ මගේ සිත අන් අයගේ ශරීර සහ අන් අයගේ සිත ආදරය ආදී අන් අයගේ මට ලැබෙන ආදරය ආදී ඔය වගේ චූටි කෑල්ලක් තියෙනවනේ මම අල්ලගත්ත මගේ කියලා. ඒකනේ මම ජීවත් වෙන්නේ නේද? ඒ තමයි මගේ රාජධානිය. නේද? හැමෝටම රාජධානියක් තියෙනවා. ඒ රාජධානියේ රජුරුව හෝ රජින කවුද? මම තමයි මම තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට අන්න ඒ රාජධානියේ නේද රජ වෙලා රජින වෙලා මේ මේක මට ඕන හැටියට තියාගන්න කොච්චර මහන්සි වෙනවද නේද දැන් කවුරු හරි ඉන්නවද දන්නේ රාජධානි මට ඕන හැටියටම තියාගත්ත එක්කෙනෙක් නේද ආන් ඒකින්ද හරි වෙහසයිද නැද්ද ඉන්නේ රාජධානියේ හින්දා ශෝක ඇති වෙනවද නැද්ද ඒ රාජධානියේ හින්දා වැළපීම් ඇති වෙනවද නැද්ද ඔය රාජධානිය කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටෙනවමද නැද්ද? නේද? ඒකේ ඒක ඒක නාය යනවා වගේ පැති පැති නාය ගියාද නැද්ද සමහර වෙලාවට? නේද? ඈ මහා එමෙතුරු මැරුණා රාජධානියේ ඉන්න. හ්ම්. නේද? යුව රජුරුවත් මැරෙන වෙලාවකට. එක එක එක එක ඒ වගේ නේද? මහා ව්‍යසන වෙනවා එක එක වෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය රාජධානිය කරගත්තොත් වෙන්නේ ශෝක පරිදේව නේද? උපායාස කියන ඒවා විඳින්න. නේද? අද අපි බොහෝ ශෝක පරිදේ උපායාස විඳිනවා නම් ඒ අතීතයේදී ඒක රාජධානිය කරගත් ඒවා. එතකොට කෙනෙක් කියයි, "ඉතින් එහෙම රාජධානිය කරගෙන මම සැප වින්දානේ" කියලා. නේද? දරුවෝ හින්දා සැප වින්දලා නැද්ද? ආදරය කරන අය හින්දා සැප වින්දලා නැද්ද? නේද? ලස්සන ලස්සන තැන්වල ඉඳලා සැප වින්දලා නැද්ද? ආ දැන් ඒව නැහැ කියන්නකෝ දැන් මේ වර්තමානයේ. හරි මං අහනවා. මේක ආය ආය අහන්නේ හොඳට මතක තියාගන්න ඕන එකක් හින්දා. අතීතයේ විඳ යම් සැපක් තියෙනවා නම් ඒ සැපය අද මතක් වෙනකොට තියෙන්නේ සැපද දුකද? දුකක් නේද? පැහැදිලිව දුකක්. දැන් නෑ නේද? පීඩනයක් තියෙන දුකක් තියෙන. අතීතයේ විඳා වූ සැපයි සුවයි සුන්දරයි කියලා ගත දෙයක් තියෙනවා නම් අද වෙනකොට දුකක්. අතීතයේ සැපින්දා දැන් ඇති වෙන්නේ ශෝක පරිදේව උපායාස. නේද? එහෙනම් අතීතයේ සැපහින්දා දැන් තියෙන දුකක් නම් සාධාරණ ක්‍රමේ නම් අතීතයේ දුකින්දා දැන් සැප තියෙන්න ඕනේ. සාධාරණ ක්‍රමයකනේ. නේද? අතීතයේ වින්ද දුකින්දා අද තියෙන ඒවා මතක් වෙනකොට තියෙන්නේ සැපද දුකද? මොකක්? <laughs> එතකොට අතීතයේ සැපවින්දත් දුකයි අතීතයේ දුකින්ද දැන් දුකයි. එතකොට මොකද්ද ඔය වැඩේ තේරෙන්නේ? එහෙම නේද? අතීතයේ සැප වින්දත් දැන් දුකයි අතීතයේ දුක් වින්දත් දැන් දුකයි. ඒක මොකක්ද තේරුම? එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ ආදරයෙන් වැළඳ ගන්න ඕන එකක්ද? නෑ. නේද? එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් අපි තුමු දැන් ඕකේ තියෙන ශෝක කියලා. ශෝක ශෝක උපදින්න හේතු වෙන්නේ රූපය වැළඳ ගැනීම. නේද? රූපය මමය මගේය මගේ ආත්මය කියලා යමෙක් ගන්නේද ඒ තැනත්තාට බොහෝ ශෝකයන් උපදින්න හේතු වෙනවා. වේදනාවයි මමයි මගේ නැත්නම් එයාය එයාගේ කියලා අනුන්ගේ අනුන්ගේ කියලා අරගෙන හ්ම් ඒවා මේ කෙරෙහි තණ්හා උපදවා ගන්න කෙනාට බොහෝ ශෝක විඳින්න උපදිනවා. ඒතකොට ඒ එතන තියෙන්නේ සම්බන්ධයක්, පටිච්චසම්පන්න දෙයක්. මේකට ඇලුනොත් රූපය කෙරෙහි තණ්හා ඇති වුණොත් එයාට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. වේදනාව කෙරෙහි ඇලුනොත් වේදනාව කෙරෙහි තණ්හාව ඇතුනොත් එයාට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. හරි. එහෙනම් රූපය ශෝක හදන ධර්මතාවයක්. වේදනාව ශෝක හදන එක දැනෙන්න ඕනේ අපිට. හරි. දැනෙන්න ඕනේ අපිට. ආන් ඒ විදිහට ශෝක පැත්තෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් පහයි. පරිදේ වලින් පහයි. නේද? එතකොට 40ම අපි කො අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ඝණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ඊතිතෝ උපද්දවතෝ භයතෝ නේද ඔය විදිහට අපි ගොඩ දේවල් සාකච්ඡා කරා මේ සාකච්ඡා කරපු කර 40ක් දැන් නේද එතකොට ශෝක පරිදේ උපායාස අන්තිම එක සංකිලේශක ධම්මතෝ කියලා කියන්නේ සිත කෙලෙසන සිත අකුසල ඇති කරන ධර්මයක් සිත විනාශ කරන කෙලසෙන ධර්මයක් කියන එකයි මේ පංච පාදානස්කන්ධය. එතකොට ඒ හැම එකක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන 45න් වැඩ කරපුවාම එතකොට භාවනා කරන්න ඕන ආකාර කීයද? 300ක් තියෙනවා එතන. හරිද? එතකොට 125ක්ම දුක් සංඥා 50ක්ම අනිච්චානුපස්සනා 25ක්ම අනත්තානුපස්සනා හරිද? ඔය විදිහට 200ක් තියෙනවා. මේ මෙනෙහි කිරීම වලින් එකක් අරගෙන හරි. අපි මෙනෙහි කරනකොට වෙන දේ අපි දිගටම කතා කරා. හරිද? දිගටම මේ දවස් ටික කතා කරා මගේ බලාපොරොත්තු වෙන්නේ අදින් මේක ඉවර කරගන්න වගේ. ඒකයි මේ උත්සාහ කරන්නේ. මේ ඒ හැම තැනකදීම වෙන්නේ පින්නත් නේ. දැන් මට කියන්න හරියට වෙහෙස වෙන දෙයක් තියෙනවා කියලා අපි මොනවා හරි හරියට මහන්සි වෙන්න ඕන දෙයක් තියෙනවා. හරි ප්‍රතිඵලයකුත් නැහැ. නමුත් හරියට මහන්සි වෙන්න ඕන දෙයක් තියෙනවා නම් මම සාමාන්‍යයෙන් එහෙම ඒවා ප්‍රාර්ථනා කරනවාද? අනේ මට හරියට මහන්සි වෙන්න වෙන දේවල් වෙහෙස වෙන්න ඕන දේවල් ලැබේවා. අනේ අනිත් අයට නම් ලැබිලා තියෙනවා මට ලැබෙන්නේ නැද්ද? නේද? එහෙම ප්‍රාර්ථනා කරනවාද? නැහැ. හරියට හිත වෙහෙසන ඒවා ඒ වගේ හරියට හිත වෙහෙස කර දෙන දේවල්. හැබැයි කවුරු කෙනෙක් ප්‍රාර්ථනා කරයි නේද වෙහෙස වෙන්න වෙනවා කියලා දන්නේ නැත්තම්. නේද? මොනවා හරි දෙයක් හින්දා ගොඩාක් වෙහෙස වෙන්න වෙනවා නම් ඒ වෙහෙස වෙන්න කියලා දන්නේ නැත්තම් අන්න ඒක ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. නේද? පංච උපාදානස්කන්ධය අල්ලා ගැනීමෙන් බොහෝ මානසික වෙහෙසක් විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒක දන්නේ නැති ඇත්තෝ මොකද කරන්නේ? ඒක තදින් අල්ලගන්නවා. හරිද? මම මේ අතංගේ මෙහෙම අහන්නම්. අපි කෙනෙකුට ආදරය කරන්න ගත්තාම ඒ ආදරය පවත්වාගෙන ඒ ආදරය නවත්වාගෙන නේද? කොහොම හරි රැකගෙන කටයුතු කරන්න හරියට මහන්සි වෙන්න ඕනද නැත්ද? ඒ වෙහෙස වීම වැඩියෙන් තියෙන්නේ කායිකවද මානසිකවද? මානසිකව හරිය වෙහසක් ඒක. නේද? ඒකෙන් අයින් වෙලා ඉන්න කාලේ එහෙම එකක් පටන් ගන්න ඉස්සෙල්ලා අපි තුමු දරුවෙක් ওই පොඩි කාලේ අවුරුදු 15 16 වගේ 17 වගේ ඉන්න කාලේ කිසිම පැටලෙල්ලක් ඇති නොකරගත් අය හරි සැනසෙල්ල ඉන්නවා. මල් වගේ ඉන්නවා. ඉඳලා නේද දෙමාපියෝ දැනගන්නවා හරියටම. හරි තමයි කියලා දැනගන්නේ කොහොමද මේ ළමයා? කෙලි දෙක ගතිය අයින් වෙලා පැත්තකට වෙලා කල්පනා කරවරින් පටන් ගන්නවා. එතකොට අම්මලා තාත්තලා දැනගන්න මොකක් හරි මේකක් තමයි කියලා. නේද? ඇයි එයාට ශෝක ඇවිල්ලා. එයාට වෙහෙස ඇවිල්ලා. ඔක්කොම පැත්තක තියලා කල්පනා කරවෙන්න පටන් ගත්තා. එහෙනම් අන්න ඒ වෙහෙස වෙන ස්වභාවය මේකේ තියෙනවා. ඒක දන්නේ නැතුව තමයි මේකට අපි ඇලෙන්නේ. ඒකින්ද අන්න ඒක මෙනෙහි කරන්න ඕනේ. අතීත අත්දැකීම්, අනුන්ගේ දේවල්, අනුන්ගේ අත්දැකීම් නේද සමහර අයට කොච්චර වෙහෙසද කියනවනම් ඒ ඒ සිතට කොච්චර තද බල වෙහෙසක් ආවද කියනවනම් මේ කය බිඳවලා දාන්න උත්සාහ කරනවා කෝච්චි වලට පයින්නවා බෙල්ල රෙදි ගැට ගහගෙන මේ පුටුවට පයින් ගහනවා නේද ඉතින් මේ වගේ දේවල් කරලා මැරෙනවා දරා ගන්න බැරුව ඇති වෙන ඇති වෙන වෙහෙසකාරීත්වය ඉතින් ඒක තේරුම් ගන්න ඕන මෙන්න මේ වගේ මහා දුකක් ඇති වෙන බොහෝ වෙහසක් ඇති වෙන සිත කිලිටි කරන මං හතරම එකට ගත්තා වුණා ශෝක පරිදේව උපායාස සංකිලෙට්ට ධම්මතෝ කියන ශෝක ධම්මතෝ පරිදේව ධම්මතෝ කියලා මේ වගේ මේවා වෙන වෙනමයි ගන්නෙ මොකද අපි ගොඩක් බණ 28ක් කියලා තියෙන හින්දා දැන් ඇති නැත්නම් තව මේක ඇදෙනවා එහාට ඒක හින්දා ඉතින් මේ මෙහෙම වුණාම එකක් අරගෙන ඒ ඒ ඒක සිද්ධ වෙනවා මේකෙන් මේක වෙනවා මේකෙන් මේක වෙනවා මේ පංච උපාදානස්කන්ධය මේ විදිහට අලවා ගත්තොත් අනිවාර්යයෙන්ම දුක් විඳින්න වෙනවා අනිවාර්යයෙන්ම ලොකු වෙහෙසක් විඳින්න වෙනවා කියලා තමන්ගේ අනුන්ගේ අත්දැකීම් සහිත අතීත අත්දැකීමුත් එක්ක ඔක්කොම මේ සිද්ධිය ලෝක ධර්මතාවයක් මේක මේක මේක මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. හරිද විදිහට මෙනෙහි කරන්න ඕන සාධක ඇතුව. හරිද? දැන් ශරීරය පිළිබඳ තණ්හා ඇති කරගන්න අයට ඒ ශරීරය බිඳෙන බැරි නේද බොහෝ ශෝකයට හේතු වෙන්න වෙනවාමයි. ඒක වෙනවාමද නැද්ද? යම් ශරීරයක් අල්වා ගත්තොත් දැන් මර්ග මල ගෙදරක් ගන්න. මල ගෙදර අඬන විදිහ බලන්න. හරිද? මිනිය වටේ මිනිය ළඟටම ඉඳගෙන කලන්තේ දදා වැටෙන කට්ටියක් ඉන්නවා. හරිද? වැලිමුව වගේ කෑ ගහන ඒ කට්ටිය පොඩ්ඩක් සිහියනකොට කලන්තේ හරියනකොටම නේද යටි ගිරියෙන් කෑ ගහනවා ඉන්න බැරියෝ කියලා. දැවෙනෝ පිච්චෙනෝ ඉන්න බැරි ඔකේ මොකද දැඩි වෙහෙස සහිත ඒව හැදිලා ඊට ටිකක් ඈතට වෙලා මේක දිහා බලාගෙන යම් කිසි ආකාරයක නේද මේ මලමිනිය ළඟ මේ සිද්ධ වෙන සිද්ධිය කෙරෙහි ශෝකයක් ඇති කරන ඇස්වල විතරක් අඳුළු පෙරාගෙන ටිකක් ඈතට වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා ඊට එහෙ මූණු නරක් කරගෙන නේද එක එක ඒවා ඊට එහෙන් ඉන්නේ කට්ටිය නේද මූණු නරක් කරගෙන නේද නමුත් ටිකක් ශෝකයක් තියෙන ඇඬෙන්නේ නැහැ එහෙම කට්ටියක් ඉන්නවා ඊට එහෙ ටිකක් hina වෙවි කතා කරන සැරෙන් සැරේ දැන් ශෝකය පළ කරනවා නමුත් hina වෙනවා නේද? එහෙම කට්ටියක් ඉන්නවා. නේද? ඊටත් එහෙන් ඉන්නවා නේද? සෙල්ලම් කරන කට්ටියක් කැරම් බෝඩ් තියාගෙන නේද? එහෙමකට මේක මේක ඇවිල්ලා එයාලට ලොකු නේද? එහෙම ප්‍රශ්නයක්. තව ආපහු නැති කට්ටියකුත් ඉන්නවා. අර කට්ටිය නිකන් අනුග්‍රහයක් දක්වන්න නිදිමරන්න හරි කියලා ඇවිල්ලා. මේ මේ එක එක කට්ටියට එක එක විදිහට මේක උනේ ඇයි? දැඩි ශෝක දැඩි පරිදේව ආවේ අන්න අර පංචස්කන්ධය මගේම අම්මාය මගේම තාත්තාය මගේම සහෝදරයාය මගේම ආදරය කරන කෙනාය කියලා අර රූපය දැඩිව ග්‍රහණය කරගත් අයට අධික ශෝක පරිදේව ආවා ඊට වඩා ටිකක් අඩුවෙන් ග්‍රහණය කරගත්ත කට්ටිය කඳුළු පෙර පෙර හිටියා ඊට පස්සේ අඩුවෙන් ඒ ශරීරය ග්‍රහණය කර ඒ කට්ටිය වෙන ඒවා ග්‍රහණය කරගෙන ඒක වෙනම කතන්දරයක් නේද මේ ශරීරය ගැන මම කියන්නේ ඒතර ඒක ඊටතරි අඩුවෙන් ග්‍රහණය කරගත්ත කට්ටිය මූණ එල්ලගෙන නේද හිටියා. ඊටතරි අඩුවෙන් ග්‍රහණය වෙච්ච කට්ටිය hina වෙවි හිටියා. නේද? අන්න දැන් තේරෙනවද? එතන බැලුවොත් එහෙම අන්න එහෙමයි. එහෙනම් යම්කිසි පංචස්කන්ධයක් අපි ග්‍රහණය කරගත්තොත් මගේ කියලා සුන්දරයි, මధుරයි, ප්‍රියයි, මගේ හොඳයි කියලා හරිද මට මට සතුටු වෙන්න හම්බෙච්ච එකක් කියලා හිතේ සතුටක් ඇති කරගෙන ඒක ග්‍රහණය කරගන්නකොටම ඒක ග්‍රහණය කරගන්න අපේ හිත හදනකොටම හරිද අපිට අදහසක් එන්න ඕනේ විඳින්න වෙනවා. කොහොම කරොත් මෙහෙම වෙනවා. කොහොම වුණත් මෙහෙම වෙනවා. කොහොම වුණත් මෙහෙම වෙනවා. වහ කෑවොත් නේද අපි කියන්නේ අහවල් අහවල් විස જાති තියෙනවා මේ ආහාරය කියලා දැන් සමහර කිරිපිටි જાති ගන්න එහෙම උන එක පාටම පණිවිඩයක් වෙනවා මේකේ අහවල් ඒවා තියෙනවා මේවා කන්න එපා කියලා. දැන් නේද කොච්චර රස මතක් වුණත් කන්නේ නැහැ. කන්නේ නැත්නම් ඇයි පස්සේ විඳින්න දැන් දැන් රස විඳ တာ පස්සේ විඳවන්න වෙනවා කියලා. ආන් එහෙම එන්න ඒ පණිවිඩය හරියටම අපිට අපේ හිතෙන් ඒ පණිවිඩය ලැබෙන තුරු මේක තන්නේ කරම පංචපාදානස්කන්ධයෙන් හිත ආරක්ෂා කර ගැනීම සඳහා තියෙන වැඩ පිළිවෙලා. ඒ කියන්නේ මේ මුරකාරයෙක් දාන්න යන්නේ. හරිද? මෙයා අර පැත්තට රිංගගෙන යයි කියලා යන්න දෙන්නේ නැතුව නේද? ඒ පැත්තට යන්න දෙන්නේ නැතුව එහි ඇලෙන්න දෙන්නේ නැතුව මෙතන මුරට කවුරුහරි යොදවනවා. කවුද මුරට යොදවන්නේ? මෙන්න මේ භාවනාව. මෙන්න මේ පණිවිඩය මගේ මනසට දෙනවා. ඔහේ යන්න එපා ගියොත් ඉවරයි. නේද? ගියොත් ඉවරයි, ගියොත් ඉවරයි කියලා පණිවිඩය දීමක් මේ කරන්නේ. හරිද? ඒ විදිහට ඒ පණිවිඩය දෙන්න ඕන කවුද? මගේම මානසිකාරය. හරිද? මගේම මනස මම සකස් කරනවා මට මේ පණිවිඩය දෙන්නේ. දැනට මොකද්ද දෙන්නේ? ආ ඔය හම්බුනේ දෙයියන්ගෙන් හම්බෙච්ච දේව පඳුරක් වගේ ඔය හම්බුනේ. නේද මටමමයි හම්බුනේ නේද වෙන කාටවත් නම් දෙන්න හොඳ නෑ නේද පුළුවන් නම් කාට හරි ඇඟේ ගහන එක තියෙන පුළුවන් තරම් ඉක්මනට නේද එහෙම තියෙන දේ <laughs> එහෙම තියෙන දේ මේක කොහෙද කවුරු හරි අල්ලයි කියලා නේද ඒ වගේ සංඥා තමයි මට මට එන්නේ මේක මටම හම්බෙච්ච දෙයක් මේක මගේම වාසනාවට හම්බෙච්ච දෙයක් මේ කොහෙවත් තියෙන කෑලි අල්ල ගන්න එක එක එක එක එක එක කෑලි අල්ල ගන්නවා ජීවි කෑලි අජීවි කෑලි අල්ල ගන්නවා අල්ලගෙන නේද චූටි ලෝකයක් හදා ගන්නවා අපි ඒ ලෝකේ කර කර කර කර ඉන්නවා හරි. කෝටි 700ක් සෙනග ඉන්න මේ ලෝකේ හරි අපි දෙන්නෙක් විතර අල්ලගන්නවා. හරි. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ ලංකාව එතකොට ලෝකෙටම සාපේක්ෂව දූවිල්ලක් වගේ. එතකොට මගේ ඉඩම් කෑල්ල. ඒ වගේ මේ අහෝසි වෙලාම යන එකක්. නේද? අහෝසි වෙලාම යන එකක් මාත්‍රීය දෙයක් මම මහමෙරු පර්වතයක් වගේ අල්ලගන්නවා. ලෝකෙට ලෝකෙට මගේ ඉඩම් කෑල්ල චූටි වුණාට මට ලෝකයක් වගේ එක. නේද? ඒ කෑලි අල්ලන් ඉන්නේ. හරි ඒ වහින්ද හරියට ප්‍රශ්න දාගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේවා මගේ හිතෙන් අල්ලගන්නේ නැතුව ඉන්නවා කියන්නේ. කෙනෙකුට දැන් හිතේ හාමුදුරුවෝ කියන්නේ එතකොට දරුවොත් අයින් කරලා ඉඩමුත් අයින් කරලා අපිට ඔක්කොටම පැවිදි වෙන්න කියලාද කියන්නේ? හාමුදුරුවෝ දන්නේ නැහැ අපිට පැවිදි වෙන්න දෙයක් නැහැ කියලා. ඒකද කියන්නේ? පැවිදි වුණත් එච්චර තමයි. හිත හැදුවේ නැත්තම්. නේද? මමත් මගේ ආරණ්‍යයයි නේද ඉන්න තැන් ටිකයි පොඩි හාමුදුරුවෝ ටිකයි සිවුරුයි පාත්‍රය ඔක්කොම අල්ලගත්තොත් කොහොමද ඔය විදිහට? ඕකම තමයි. ඕකම තමයි එහෙමනම්. දායකයෝට විශේෂයෙන් දායකයෝ ටික නේද? හවල් දායකයා මොනව හිතුවද දන්නේ නැහැ. මං ගැන හවලා මොනව හිතුවද දන්නේ නැහැ. මං කතා කරෙත් නැහැ. හරිද? ඒ විදිහට වුණොත් එහෙම ඉතින් නේද? අර සෙල්ලම තමයි. පංච පාදාන සිවුරේ ඉඳගෙන පංච පාදානස්කන්ධේ රිංගා ගත්ත අය. නේද? එහෙනම් පංච පාදානස්කන්ධයේ රිංගුවොත් ශෝක පරිදේ ඒ මේ එතනම ප්‍රතිඵල. ආය මොකවත් නැහැ. ඕක ආය මේ පස්සේ හිතන්න දෙයක් නැහැ. මේ පස්සේ ඊළඟ භවයේ හම්බෙනව නෙවෙයි. හරියට පිරික්සලා බලන කෙනෙකුට තේරෙනවා. එත ප්‍රතිඵල එතනමයි ආය බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙලාවෙම හම්බෙනවා. පොඩ්ඩක් බලන්න. ආදරයක් වැඩි දෙයක් හදිස්සිය හටගත්තොත්. හරිද? හටගෙන අපි තුමු හදිස්සියම ආදරයක් හටගත්තා කියලා. බැඳීමක් හටගත්තා කියලා. හටගෙන කතා බහ කරලා වෙන් වෙච්ච වෙලාවෙ ඉඳන් මොකද වෙන්නේ? හම්බුණාද නැද්ද? හම්බුණාද නැද්ද දෝෂේ? මොකද? දැන් ඉතින් රකින්න බෑ. දැන් රකින්න ඕනේ, හොයන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. ශෝක හදා ශෝක හැදෙනවා, පරිදේව හැදෙනවා, විහෙස හැදෙනවා. නේද? ඉතින් අන්න අන්න ඒ වගේ මේ තියෙන බර ගතියටපත් වෙනවා කියලා Tamanට දැනෙන්න ඕනේ පංච උපාදානස්කන්ධය. හරි. ඒ පණිවිඩය අපේ හිතෙන් හැම වෙලේම ලැබෙන්න ඕනේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ එදිර අපි කතා කරපු 40 ආකාරයෙන්ම එක ආකාරයක් හරි අරගෙන හරිද මේ විදිහට පංච උපාදානස්කන්ධය මෙන්න මේ වගේ මේ වගේ කියන පණිවිඩය අපේ හිතේ හැම වෙලෙම නැගෙන විදිහට සකස් කරගන්නවා. ඒතර ඔක්කොම 200ක් තියෙනවා. 200න් අඩු ගානේ පහක්වත් ගන්න ඕනේ. හරි එකක් අරගෙන කරන්න ඉස්සෙල්ලා කරපුවාම අපේ හිත ඒක තුලින් මේ පණිවිඩය හරියට ගන්නවා. අන්න ඒ පණිවිඩය අපේ හිතට ලැබුණාම දැන් රෝගතෝ කියලා තේරුණා නම් හරිද? කවුරු හරි කැමතිද රෝග හදාගන්න? මේ මේ මේ කාරණා 40ම තියෙන හරිය ලස්සන කාරණාවක් මේක. හරි? කවුරුත් කැමතිද රෝග හදාගන්න? එහෙනම් මට පංච උපාදානස්කන්ධයත් එක ප්‍රශ්නයක් නෑ. මට තියෙන්නේ ඒ පංච උපාදානස්කන්ධය රෝගයක් වගේ කියන පණිවිඩය මේකට දෙන්න විතරයි. හරි. වදකතෝ කියන එක හරිම මම හරිම කැමති එකක් එතන තිබ්බා. හරිද හොඳට අපි වදකතෝ කියන ඒක ආය දේන වද ටික නම් ඉවරක් නෑ. මේ ශරීරයේ හින්දා ශරීරය අපිට හොඳට වද දෙනවා, වේදනාවල් වද දෙනවා, සංඥා බලන්න කොහේද වද දෙන හැටි. මම කීපතාව කතා කරා මේකෙදී සංඥා ස්කන්ධය කියන්නේ අපි නැවත නැවත හඳුනා ගැනීම. දැන් මට හරියට සිදෙන එක එක මතක් වෙලා. හරිද? බලන්න මට එක එක මතක් වෙලා හරියට සිදෙනවා කියන්නේ මොකක් හරි කාරණාවකින්ද? මෙයා මොකද කරන්නේ? මට රිදෙන ඒවම ආය ආය මතක් කරනවා. වදකයාගේ වැඩේ හරියටම කරනවද නැද්ද? වදකයා වැඩේ මොකද? අරයට රිදෙන්න දින දෙන්න තව රිදෙනවා. නේද? මෙයා මොකක්ද තව තව මතක් කරනවා. නේද? ඊළඟට මට මොකක් හරි ශෝකයක් කියන සංස්කාරයක් හැදලා තියෙන්නේ. ඒ ශෝක සහිත සංස්කාරය හැදලා තියෙද්දි ඒක එන්න එන්න එන්න එන්න තව වැඩි කරනවා. තව වැඩි කරනවා. ඉතින් ඒ වගේ මේකේ තියෙන මේ මේ ශරීරය මොකද? උදේ ඉඳන් හැන්ද වෙනකන් දෙන්න තියෙන උපරිම වදරිය පිට කරොත් පිට කරන්නේ ගඳ ඒවා. නේද? දාඩියේ ඉඳන් ඔක්කොම ආයේ මං කැමති විදිහට නෙවෙයි. හ්ම්. රිද්දනවා. කණ්ඩ ඉල්ලනවා. බොණ්ඩ ඉල්ලනවා. නේද? පොඩ්ඩක් නැත්තම් ඒව නැතුව ආයේ ඒව නැතුව මොකක් කරන්න බෑ. වෙලාවට බුදි කරවන්න ඕනේ. වෙලාවට හොදන්න ඕනේ. නේද? වෙලාවට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. හරි හැරෙන්න කිව්වොත් හැරෙන්න ඕනේ. නලියන්න කිව්වොත් නලියන්න ඕනේ. එක විදිහකට ඉන්න දෙන්නේ රත් කරනවා. එතකොට තින් හැරෙනවා. නේද? නලියනවා, කසනවා. නාවන්න ඕනේ වතුර බාල්දි 50ක් වත්වක් කරන්න ඕනේ දවසකට මේකට ඊට අමතරව ගිහිල්ලා සාතු කරන්න ඕනේ ලෙඩ ඇදුනම තෙල් ගාන්න ඕනේ නේද ඉතින් දන්නවනේ මං කියන්න ඕනේ නෑනේ සීතල එනකොට සීතලයි කිව්වොත් රෙදි පුරවන්න ඕනේ උස්නයි කිව්වොත් පවන් ගහන්න ඕනේ අපෝ මේක දෙන වදේ නේද ඉතින් මෙවැනි වද ගොඩ ඉතින් වදකයෝ කියන්නේ ඒකයි ඉතින් මේ වගේ එකක් අරගෙන හොඳින් හොඳින් හොඳින් හොඳින් මෙනෙහි කරන්න ඕනේ දැන් 40ක් කතා කරන්නේ හිත කිලිටි කරන අන්තිම එක සංකලිටයේ හිත හිත කිලිටි කරන ධර්මය සංකිලේශ ධම්මතෝ හරි එතකොට එන්න ඒ හිත හිත හිත කිලිටි කරනවා කියන්නේ ලෝභ දේශ මොහ වලින් එහෙම අපේ හිත කිලිටු කරපු ධර්මතාවයන් ඒ වගේ කලින් ඉඳන්ම කතා කරපු හැම එකක්ම ගත්තාම අපි මානසිකාරය සකස් කරගන්නවා පංච උපාදානස්කන්ධ හින්දා මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා. ඔක්කොම තියෙන්නේ එපාම කරපු ඒවා. හරිද? ඔක්කොම තියෙන්නේ එපාම කරපු தත්වයන් තමයි ඒවට සමාන කරලා මේ 40ෙම තියෙන්නේ. එතකොට අපිට ඒ පණිවිඩය අපේ හිතෙන් හොඳටම ලැබෙනකොට හොඳට ඒ ඒ කියන්නේ මේ සංදි වෙන තැනයි කඩන්නේ. මට තණ්හාවක් ඉපදිලා මම මොකද කරන්නේ? ඒක අල්ලගන්න යනකොටම මගේ හිත පණිවිඩයක් දෙනවා. ඕක ශෝකයක්. ශෝකයක් හදාගන්න යන්න බෑ. පරිදේවයක් හදාගන්න යන්න බෑ. උපායාසයක් හදාගන්න යන්න බෑ. වදකේක් දාගන්න යන්න බෑ ඇඟට. හරිද? ඒ වගේ මේ 40න් එකක් නැగిලා ඇවිල්ලා අන්න අර පැත්තට යන්නේක වළක්වනවා. හරිද? මේ වැළක්වීම හින්දා මේ වළක්වන හැඟීම දැන් හරියටම අපි ඔන්න තව එකක් ඔය හැඟීම ඇති වෙනවනේ දැන් අපි ගමනක් යන්න ලෑස්ති වෙනකොට සමහර වෙලාවට යනවද නැද්ද කියලා හිතවිලි දෙකක් එනවා. යන්න ඕනේ කියලා හිතෙනවා අද බෑ කියලා හිතෙනවා. ආය යන්න ඕනේ කියලා හිතෙනවා අද බෑ කියලා හිතෙනවා. එතකොට කොයි එකද ක්‍රියාත්මක වෙන්නේ? එකම සිද්ධිය මට කාට හරි බයින්ද කියලා හිතෙනවා. ආය බෑ කියලා හිතෙනවා. නෑ නෑ ඕනේ නෑ බයින්ද ඕනේ නෑ කියලා කරුණාවක් ඇති වෙනවා. ආය නෑ බයින්ද ඕනේ නෑ කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කඹයක් අරන් දෙපැත්තට අදිනවා කවුරු හරි. දෙක දෙගොල්ලක්. කොයි පැත්තටද කඹය යන්නේ? වැඩි ශක්තියක් තියෙන පැත්තට. ආන් ඒ වගේ සිතුවිලි දෙකක් එනකොට ක්‍රියාත්මක භාවයට යන්නේ කොහොමද? වැඩි ශක්තියක් තියෙන සිතුවිල්ල. වැඩි බලයක් තියෙන සිතුවිල්ල. සමහර සිතුවිලි වලට වැඩි බලයක් තියෙන සමහර දුබලයි අපේ හිතේම හැදෙන. නේද? එහෙමනේ? ඒක අපිට හොඳට තේරෙනවනේ. මේ බලන්න ඒක හොඳට තේරෙනවා. මං යනවා උත්සවයකට. ගේට්ටුවෙන් ඇතුළේ මේ පැත්තේ ඉන්නවා කැමති කට්ටිය. මේ පැත්තේ ඉන්නවා ගොඩක් කැමති කට්ටිය. මම මේ පැත්ත බලනකොට මට කැමැත්තක් ඉපදුනා. මේ පැත්ත බලනකොට ඊට වැඩි කැමැත්තක් ඉපදුනා. මේ කිලෝ 80 හැරෙන්නේ කොයි පැත්තටද? නේද? ඒක හැරෙන්නේ අර වැඩි කැමැත්ත තියෙන වැඩි ප්‍රබල හැඟීම පැත්තටයි යන්නේ. එතකොට දැන් පංච පාදානස්කන්ධයේ සුවයි සුවයි සුන්දරයි මිහිරි මధుරයි ප්‍රියයි කියලා හැඟීමකුත් එනවා මට. ඊට අමතරව රෝගතෝ ගණ්ඩතෝ ආදි වශයෙන් හැඟීමකුත් එනවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වැඩියෙන් වැඩියෙන් ප්‍රබල එකයි. අන්න අපිට තැනක් තියෙනවා දැන්. දැන් ඔන්න ඇහැ කන නාසය දිව ශරීරය අරගෙන අපි පාර යනවා. යනකොට මෙන්න මට තණ්හාවක් ඉපදුනා. නේද? ඉපදිලා දැන් ප්‍රශ්න දෙකක්. දැන් මේ මේ 44 ආකාර භාවනාව කරන එක්කෙනෙක් නේ. හරිද? එයාගේ හිත දැන් දෙපැත්තට දෝලණය වෙනවා. සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා එක පැත්තකට රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ කියලා එක පැත්තකට මේක හරියන්නේ නැහැ කියලා. දැන් දෙකෙන් ක්‍රියාත්මක භාවයට යන්නේ කොහොමද? වැඩියෙන් ප්‍රබල එකයි. හරිද? එහෙමම නේද? අය කිසිම කතාවක් නැහැ වෙන කතාවක් නැහැ නේද? එහෙමම තමයි. දැන් අපි හිතමුකෝ සුවය සුන්දරයි මధుරයි ප්‍රියයි කියන එක තමයි ගියේ. දැන් ඉතින් මාව ඉතින් විනාශයි දැන් මං ගිහිල්ලා. දැන් හැබැයි ඔය ගියාට මොකද ආය සිහිය උපදින වෙලාවක් එනවා. මං දැනගන්න එතකොට මේ භාවනා කරන එක දැනගන්න මං පරාද වුණා කියලා. ඇයි මං එතෙන්දි පරාද වුණේ? අපි තුමා කාමයේ වර්ධව හැසිරීමක් වුණා කියලා. පරාද වුණා. පස්සේ සිහිය උපදිනවනේ. ඇයි මම පරාදුනේ? දන්නවා. මේක ආව මෙතෙන්ට දෙපැත්තට ගියා නේද? වැඩියෙන් ප්‍රබල වුණේ මේක. එහෙනම් මම මොකද කරන්න ඕනද? මේක ප්‍රබල කරන්න ඕනේ. ඇයි ඊළඟ සැරේ නැත්තම් ආය ඕකම වෙනවා. ආය ඕකම වෙනවා නැත්තම්. එහෙනම් මේක ප්‍රබල කරලා සිතුවිල්ල ප්‍රබල කරන්න මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. හරිද? අන්න හිත පිරිසිදු කරගන්න මටම පුළුවන්ද? හරිද? මං දරුවෝ ඉදිරියේ මුණුපුරෝ ඉදිරියේ මොනවා හරි දෙයක් ඉදිරියේ මං පෙරදුනා. හරි මට ඇඬෙන්න ආවා. මගේ හිත බැඳුනා. ඒ ඔක්කොම උනේ ඇයි? මෙන්න මේක මෙතන මම ප්‍රබල කරගත්තේ නැති හින්දා. එහෙනම් මම මොකද කරන්නේ? ඉක්මනට මේක හදනවා. ආය ඉඳගත්තා. රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ මෙනෙහි කරනවා. මොකක් හරි එකක් අරන් හොඳට මෙනෙහි කරනවා. මේක හින්දා තමයි මේ ශෝකය ඇති වෙන්නේ. මේක හින්දා තමයි මේ නේද? මේක මරණ ධම්මතෝ, ජාති ධම්මතෝ විදිහට අපි කියපු නේද? සාකච්ඡා කරපේවා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරපුවාම ඔන්න මේක ප්‍රබල වෙනවා දැන්. හරිද? ඊළඟට ආයෙ යන්න ඕන සටනට දැන්. ඔය ඔය පුරුදු කර කර පුරුදු කර කර කොහෙටද යන්නේ? සටන් බිමට. නේද? හොඳට පුහුණු කර කර සටන සර කෙලෙස් සටනටයි යන්නේ. ඉතින් සාමාන්‍ය ජීවිතේට ආයෙ සරයක් ගියා. අන්න දැන් තේරෙනවා. එදානම් මං ඔය සිද්ධිය ඔය විදිහටම වෙද්දී පරාද වුණා. අද මං පරාද වුණේ නැහැ. අත් දකින්ද? හරිද? මං කියන්නේ සත්‍යවාදීව Taman දිහා බලමින් පෙරදෙනකොට පෙරදුනා කියලා දැනගෙන ඒකට වග කියන්නේ නැතුව ඉන්න එපා. අනේ මාව පරදිනවනේ මට වැඩක් නැහැ මට මේක කරන්න බෑ කියලා මට මේක කරන්න බෑ අහවලු මේක කරා මට මේක කරන්න බෑ කියලා හිතන දවස තමයි සසර ජීවිතේ නේද අවාසනාවන්තම දවස. කවුරුවත් හිතන්න එපා මට මේක කරන්න බෑ කියලා. ඇයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ මම මේ කියන්නේ. මහණෙනි කුසලය වඩන්න කුසලය වඩන්න ඇයි මං කුසලය වඩන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දා බැයි නම් මම කියන්නේ නෑ කියලා දේශනා කරා. ඒ කියන්නේ මේ අකුසලයට ගිය තැන මේ කුසලයට එහෙනම් මේක වඩන්න වඩන්න කියන්නේ ඒකයි. ඒක වර්ධනය කරන්න වර්ධනය කරන්න වර්ධනය කරන්න මොකද වෙන්නේ? අපේ හිත ක්‍රමානුකූලව පංච පාදානස්කන්ධයේ විසිරෙන එක අල්ලගන්න එක අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. හරිද? ඒ අඩු වීමත් එක්ක මොකද වෙන්නේ? මේ විසිරෙන නොසන්සුන් ස්වභාවයේ තියෙන හැම වෙලෙම කුතුහලයෙන් තියෙන මොනවා හරි හොය හොය ඉන්න ඒ හොයනවත් එක්ක කල්පනා වෙනවත් එක්ක රත් වෙන දැවෙන පිච්චෙන ගති උපදින හිත ඒ රත් වීම දැවීම පිච්චීම සංසිඳනවා එතකොට නේද එහෙමනේ අනිවාර්යයෙන්ම නේද දැනට දන්නවනේ පංච පාදානස්කන්ධය ගැන මතක් වෙනකොට රත් වෙන දැවෙන පිච්චෙන ආශ්‍රව උපදින ගතිය තියෙනවා එතකොට ඒවා අඩු වෙනකොට අඩු වෙනකොට ඒවා අයින් වෙනවා. ඒවා අයින් වෙනකොට අයින් වෙනකොට මොකද වෙන්නේ? හිත ශාන්ත භාවයටපත් වෙනවා. හරිද? ටික ටික ටික ටික ටික ටික ශාන්ත වෙනවා. අන්තිමට හිත පංච පාදානස්කන්ධේ විසිරෙන්නෙම නැති තත්යකට එනවා. පංච පාදානස්කන්ධයෙන් හිත ගැලවිලා ගැලවෙනවා. එන්න ඒ ශාන්තභාවයත් එක්ක අපිට පුදුමාකාර විවේකයක්. හරිද? හරියට කොයි වගේද? ණයක් අරගෙන ඉඳලා ණයෙන් නිදහස් වුණා වගේ රෝගයක් හැදලා තිබුණා රෝගය හොඳ වුණා වගේ මෙහි කාරකමක ඉඳලා ඒකෙන් ගැලවුණා වගේ හරි අන්න ඒ වගේ කාන්තාරේ යන කෙනෙකුට සේවුමක් හම්බුණා වගේ ලොකු සතුටක් උපදිනවා අන්නේ සතුට එක සැරයක් අත්විඳොත් දෙසරයක් අත්විඳොත් තුන් සැරයක් අත්විඳොත් මම හැමදාම කියන්නේ අනේ මේ කට්ටිය කන්න කැමති චොක්ලට් జాතියක් තියෙනවා හරිද ඉතින් දැන් ඕක මෙතනින් තියාගෙනයි මම බණ කිව්වේ. දැන් ඉතින් ඔක්කොගේම හිත කොහෙද දුවන්නේ? අතෙන්ට. මම මොකද කරන්නේ? ඕකත් එක්ක ඊට වැඩිය හුඟක් රස චොක්ලට් එකක් දෙනවා. අද. ඊළඟ දවසේ ජාති දෙකම ගෙනත් තියලා තියෙනවා. දැන් හිත යන්නේ කොහකටද? පස්සේකට. නේද? මෙච්චර කල් කෑවේ පංච උපාදානස්කන්ධය කියන චොක්ලට් එක. සාමිස එක ඒක හරිය රළු කරකස රසයක් තියෙනවා. නමුත් ඒකට තමයි ඇල්ල හිටියේ වෙන මොකක් තිබ්බේ නැහැ. හරිද? නිරාමිස කියන රසය තියෙන ආහාරය. මේ ශාන්තියත් එක්ක මාසෝයක් තියෙන මේක ඔය හිතට ආහාරයක් විදිහට දුන්නොත් එක සැරයක් දෙසරයක් තුන් සැරයක් ඊට පස්සේ හිත ඉල්ලන්නේ මොකද්ද? ඒකමයි ඉල්ලන්නේ. හරි. ඒකමයි ඉල්ලන්නේ. ආය මේ පැත්තට මේ පැත්ත ඉල්ලන්නේ නැහැ. හරි. ඒකින්ද හිතට ඔය ආහාරය දී ගන්න බැරුව පින්නක් නේ. බොහෝ දෙනෙක් ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙන දක්වාම निराமிස සතුට හිතට එක වතාවක්වත් දෙන්න බැරුව පොළවේ යට ඉපදිලා පොළවේ යට ජීවත් වෙලා පොළවේ යට මැරිලා යන පණුවා වාගේ අද යටිකුරු වෙලාම ඉපදිලා යටිකුරු වෙලාම ජීවත් වෙලා යටිකුරු වෙලාම මැරිලා යනවා. හරි. අපි තුන් මෙහෙම තියෙනවා යට තට්ටුව මෙතනින් උඩට ආවොත් තමයි මේ සැප විඳින්න පුළුවන් කියලා යටින්ම ගිහින් යටින්ම යන කට්ටියක් ඉන්නවා. මෙතන කඩාගෙන පොඩ්ඩක් උඩට එන්න බෑ. ඒ රසය විඳ ගන්න බෑ. ලෝකයේ තියෙන නියම සතුට, ලෝකයේ තියෙන නියම රසය විඳ ගන්න බැරි තත්යකටපත් වෙන්නේ ඇයි? අන්න අර දෙන්නේ තුන් දිනක්. නේද? පොඩි පොඩි දේවල් ටිකක් ඉඳලා තියෙන අධිකතර පංච උපාදානස්කන්ධයේ තියෙන බැඳීම නිසා. ඒකද අන්නේ අනුලෝම ශාන්තිය කියන සුවදායක தත්ත්වය අත විඳින්න මේ චත්තාලී සාකාර භාවනාව කියන එක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. හරියටම හදන්න ඕන තැන හදන්න ඕන. අපිට දැන් තේරෙනවා හරියටම හදන්න ඕන තැන කොතනද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන අරගෙන අපි පාරේ යනකොට පාර යනවා කියලා මම කියන්නේ ලෝකයට යොර වෙනකොට ඒවා හින්දා මට හැඟීම් ඉපදෙනවා. ඒ හැඟීම මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තණ්හාවයි තණ්හාව ඇති වෙන දේවලුත් ඒ වගේම ඒ ඒ ඒ තණ්හාව ඇති වෙන තැනේදී මට මෙන්න මේ චත්තාරිසාකාර භාවනාවෙන් ඇති වුණා වූ භාවනා වාක්‍යයෙන් ඇති වුණ හැඟීම අර තණ්හාව ක්‍රියාත්මක භාවයට යන්න දෙන්නේ නැතුව කුසලයක් විදිහට ඊට වැඩි හැඟීමකින් වර්ධනය විදිහට භාවනා කරලා වර්ධනය කරලා තියාගන්න ඕනේ. එහෙම වර්ධනය කරලා තියාගත්තොත් තමයි ඒක ක්‍රියාත්මක භාවයට යන්නේ. එතකොට පෙරදෙන පෙරදෙන හැම වෙලෙම මේක නැවත අපි ආය සකස් කරගෙන ආය සකස් කරගෙන යනකොට යම් කාලයක් එනවා හිත ශාන්ත භාවයට පත් වෙන පංච පාදානස්කන්ධයේ හිත විසිරෙන්නේ නැතුව සුවදායක වෙන්න පුළුවන් කාලයක් එනවා. ඒ වගේ කාලයක් අහම ගෙදර වැඩ කරන්න බැයිද දන්නේ දරුවොත් එක්ක ජීවත් වෙන්න බැයිද දන්නේ ස්වාමියාත් එක්ක ජීවත් වෙන්න බැයිද දන්නේ රස්සාව කරන්න බැයිද දන්නේ බෑ පැත්තකට වෙලා දසසිල් වෙලා ඉන්න ඕනද ඒ මම මේ කරන්නේ දසසීලේ සමාදන් වෙලා ඉන්න කටේ නිග්‍රහ කිරීමක්ද නෑ නෑ ඒක වඩා ලාභයක් පැවිදි වෙනාට වඩා ලාභයක් තියෙනවා වැඩි පහසුවක් තියෙනවා මේක කරන්න නමුත් ගිහි ජීවිතේදී මේක කරන්න බැරිකම නෑ හොඳටම පුළුවන් මොකද බාහිර වස්තු නෙවෙයි පින්නත් මේ අපේ ශාන්තිය ඇති කරන්නේ අපේ හිතේ සිතන ආකාරය නේද? අපේ මානසිකාරයයි අපේ ශාන්තිය ඇති කරන්නේ. ඉතින් ඒක කරගන්න ගමන් අනිත් වැඩ ටික ඔක්කොම කරන්න පුළුවන් වෙනදාට වැඩිය බොහොම සාර්ථකයි. ඇයි? අනිත් පැත්ත කරන්න බලන්නේ දැන්. හරිද? හරිද? වෙනදාට වැඩිය හරිම සාර්ථකයි කියන ආදරය කරන මගේ දරුවෝ, මගේ ස්වාමියා, භාර්යාව කියන අය මෙයා ගැන හිතන්නේ කොහොමද? ඉස්සරට වැඩිය ගොඩක් දැම්මට මෙයා ආදරය කියලා. එයාලා රැවටෙනවා එක පැත්තකින්. ඇයි? වෙනදාට එයා බැන්නහම මම බයිනවා. දැන් බැන්නම බන්නේ මට තියෙන ආදරයට ඉතින් බයින්නෙත් නෑ දැන් බැන්නට බයින්නෙත් නෑ කියලා හිතන්නේ. ඒකද ජීවිතේ හරි සාර්ථකයි. හැබැයි Tamange අතුලාන්තය තමයි දන්නේ මං ගලවලයි තියෙන්නේ. ඒක අනිත් අයට තේරෙන්නේ නෑ. අනිත් අය හිතන්නේ වෙනදාටත් වැඩිය ප්‍රියයි වෙනදාටත් වැඩිය මූණත් හොඳයි වෙනදාටත් වැඩිය කතාවත් හොඳයි වෙනදාටත් වැඩිය ඇක්ටිව් නේද? හොඳට ක්‍රියාත්මක භාවයට පත් වෙලා තියෙන මූණ වෙල්ලගෙන ඉන්නෙත් නෑ රණ්ඩු අල්ලන්නෙත් නෑ මොකවත් නෑ ප්‍රසන්නයි එහෙම ලස්සන ජීවිතයක් හදාගන්නකො ලොකු පෞරුෂයකින් තියෙන ජීවිතයක්. නේද? ධර්මය තුලින් අපිට ඒ වගේ ජීවිතයක් ලැබෙනවා. හරි බොහෝ වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔහේ වැටි වැටි මැටිගුලි වගේ ඉන්නේ නැහැ. ඇයි? තරහා ගියාම වැටි වැටි ඉන්නවා. හොඳටම තරහා ගියාම ඇඳන් වලට පයින්නවද නැද්ද? නේද? කරගන්න දෙයක් නැහැ. වැඩක් කරගන්න බෑ තරහා ගියාම. දැඩි ලෝභය ඇති වුණාමත් එහෙමයි. එහෙම ඒවා නැති මිනිස්සු හරි කාර්යක්ෂමයි. හරිද? ගොඩ වැඩ කරන්න පුළුවන් ඒ අතන්ට. ඒ හින්දා ලෞකික ජීවිතේට ඉතාම ප්‍රබල යහපතක් සිද්ධ වෙනවා පංච උපාදානස්කන්ධය අවබෝධ කරගනිමින් ඉස්සරහට යන කෙනාට. ඒ විතරක් නෙවෙයි මේකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තියෙන තත්වයක් තියෙනවා. මේක මේක යම් විදිහකින් යම් විදිහකින් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය නම් නිට්ටය දෙයක් තියෙනවා. පංච උපාදානස්කන්ධය දුකයි නම් සැප දෙයක් තියෙනවා. ආන් කාලයක් යනකොට මොකද වෙන්නේ? අන්න ඒ පැත්තට හිත යොමු වෙනවා. මොකක්ද එන සැපදේ? මොකක්ද නිත්‍යදේ? මොකක්ද ආස් පංච උපාදානස්කන්ධය ආශ්‍රව සහිතයි ආශ්‍රව රහිත දෙයක් තියෙනවා. ඒ කියන්නේ රිදුම් සහිත රහිත දෙයක් තියෙනවා. පංච උපාදානස්කන්ධය ශෝක කරන සුළුයි ශෝක නොකරන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? නිර්වාණ පංච පංචස්කන්ධේ නිරෝධය නම් වූ නිර්වාණය. හරිද? අන්න ඒ පැත්තට අපේ හිත යොමු වෙන්නේ ඔන්න ඔය විදිහට මේකෙන් අත මෙදෙනකොට ඒ පැත්තට හිත යොමු කරපුවාම කියනවා සම්මත්ත නියාමං ඔක්කමති. හරිද? ඒ එවැනි කෙනාට සම්මත්ත නියාමය කියලා මේ චත්තාරිත්‍රික භාවනාවේ සඳහන් කරලා තියෙන මාර්ගසිතටයි. හරිද? මාර්ගසිත පහළ වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඔය ඔය තත්ත්වයටපත් වෙනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම Taman තුල වැඩිලා. නේද? මොකද ආරියෂ්ඨාංග මාර්ගයේ අංග 8ම වෙන සම්මා දිට්ඨිය. ඒ ඉතින් මේකෙන් යහපත් දෘෂ්ටිය මේ ඇතිලා තියෙන්නේ. සම්මා සංකප්පය තියෙනවා, නෙක්ඛම් සංකල්පන ඇතිලා තියෙන්නේ. නේද? මේකින්ද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සකස් වෙනවා. නේද? ඒ ඉතින් නේද මේ මේ පංච උපාදානස්කන්ධේ ඉඳලා වැරදි කරන්න අවශ්‍ය නැහැ. මේවන්නේ සංකල්පයක් තියෙනවා නා. ඊළඟට සම්මා වායාම අනිවාර්යයෙන්ම තියෙනවා. අර අර මම කිව්වා අර අකුසලය ඇති වෙන වෙලාවේ නැහැ ඉන්න මං ආයතරයක් මේක කරනවා කියන්නේ සම්මා වායාම. යහපත් සිහිය අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳයි මේ. එහෙනම් සම්මා සතිය තියෙනවා. එහෙනම් මේකත් එක්ක ඇති වෙන අනුලෝම ශාන්තිය සම්මා සමාධිය. එහෙනම් අංග 8ම වැඩෙනවා. හරිද? අංග 8ම වැඩෙනවා. ඒකයි මේකට විපස්සනා භාවනාවක් කියලා කියන්නේ. මහා චත්තාරිසාකාර විපස්සනා භාවනාව. අපේ හිත පංච උපාදානස්කන්ධයෙන් ගලවා නේද නිවනේහි අලවා තබන භාවනාවයි මහා චත්තාරිසාකාර භාවනාව කියන්නේ මේ භාවනා වාක්‍ය ඔක්කොම අපිට දැනෙන්නේ සරල විදිහට පින්නවල. හිතා සරල විදිහට තමයි තේරෙන්නේ. ඉතින් ඒකින්ද බොහෝ අයට මේකේ තියෙන ගැඹුර තේරුම් ගන්න බැරුව මේවට නිඳා කරනවා. "ඔව්වා මොනවද ඔය කරන්නේ? ඔව්වා කර කර ඉන්න ඕනේ" කියලා. හ්ම්. නිඳා කරන භාවනාවට අකුල් හෙලන කටයුතු කරනවා. නමුත් මම කාරණා සහිතව හිත මේකෙන් පැහැදිලිව ගලවන්නේ අවශ්‍ය කරන්නේ කාරණා සහිතව හේතු සහිතව පැහැදිලි කරා නෙවෙයිද? නේද? ඇයි මේක කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් අපිට එහෙම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක කරොත් මේක වෙනවා කියලා තේරෙන්න ඕනේ. යමක් ශෝකයි නම් යමක් පරිදේව සහිතයි නම් යමක් රිදවනවා නම් අපිව නේද? යමක් අපිව විනාශ කරනවා යමක් වදකෙක් වගේ නම් අපේ හිත ඒක ඇලෙන්නෙම ඇලෙන්නෙම නෑ. ඇලෙන්නෙම නෑ. ඉතින් අන්න ඒකද කාරණා සහිතව අපි සාකච්ඡා කරා බණවාර 28කින්. හරි? ඒකින්ද ජීවිතයට එකතු කරගන්න බලන්න ඕනේ. මුලාවේ යන්නේ නැතුව අපේ ජීවිතයට එකතු කරගන්න බලන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ ඉඳලා ප්‍රායෝගිකව දැන් අපි බණ බොහෝ 200කට ආසන්න ප්‍රමාණයක් දැන් ධර්මයේ ශ්‍රවණය කරා. කාරණාවම හෙට දවසේ පැහැදිලි කරන්නම්. කාරණා වේග හින්දා අපි බලාපොරොත්තු වෙනවා ගිහි ජීවිතයේ ඉඳගෙන විශේෂයෙන්ම අතහැරීම සිද්ධ කරන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න. ගිහි ජීවිතයේ ඉන්න අයට මොකද බොහෝ දෙනාට පැවිද්දට යන්න පුළුවන්කම නැහැ. ඒකින්ද ගිහි ජීවිතයේ ඉන්න ඇත්තන්ට ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අතහරින වැඩපිළිවෙල නිවසේ ඉඳගෙනම අතහරින ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ කතා කරපු ඔක්කොම ධර්ම කරුණුත් එක්ක කැටි කරගත්ත වැඩ පිළිවෙලක් හෙට දවසේ ඉඳන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අත්හැරීම පිළිබඳව. හරිද? ඉතින් මොකද ඒ පිළිබඳව ඇත්තටම මට ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ පිළිබඳව මතක් කිරීමක් කරා. ඉතාම ප්‍රවේශමෙන් උන්වහන්සේ මට කතා කරලා මම හිතන උන්වහන්සේ කැමති නැහැ උන්වහන්සේගේ නම කියනකොට අප්‍රකටව ඉන්න ස්වාමීන් වහන්සේ කතා නමක් කතා කරලා මාත් එක්ක සුහද සාකච්ඡාවක් කරලා මට කිව්වා කාශ්‍යප හාමුදුරනේ ඔබ වහන්සේගේ ධර්මය හින්දා සමහර ඇත්තන්ට ගිහි ජීවිතය ඒක සාධාරණ දෙයක්. ගිහි ජීවිතය තුල කලකිරීම ඇති වෙනවා. නමුත් එයාලට මේ කාලය වෙනකොට ගිහි ජීවිතයෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. හිර වෙලා ඉවරයි. ආන් ඒ කට්ටියටත් පොඩි විසඳුමක් තියෙන්න ඕනේ. පැවිද්දට නම් අපූර්වයි බණ ටික පැවිදෙන්න හොඳයි නේද? නමුත් කියලා ඉතින් ඒ පිළිබඳ යෝජනාවක් ඒක හරි කොච්චර ගෞරවණීයද මගේ හිතරේ දෙන්නෙත් නැති වෙන්නේ ඒ පැත්තෙන් ගැටලුවක් වෙන්නේ නැත්නම් තියෙන බලන්න සංඝයා වහන්සේගේ තියෙන ගුණය කියන එක. ඉතින් උන්වහන්සේ ඉතින් මටත් හරි සංවේගයක් ඇති වුණා, හරි සතුටක් ඇති වුණා. ඒ ඒ ඒ වචනයට කරන උපහාරයක් විදිහට අපි කල්පනා කරා, සාකච්ඡා කරා මේ විදිහට අපි බණ ටිකක් කියන්න ඕනේ කියලා. ඒකින්ද තමයි අතහැරීම කියන මේ ධර්මදේශනා ටික හෙට දවසේ ඉඳන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරපු මේ අතන් විශාල පිනක් සිද්ධ කරගත්තා. ඒ අතන්ට ඒ සිද්ධ කරගත්ත ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති